ගුණය. ධර්මදේශනාව පැවැත්වීම සඳහා ඔබ අප කෙරෙහි මෙත් සිතින් දම්සභා මණ්ඩපය වෙත වැඩමවා වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සැවම සාතුනාතදී নমස්කාර පූරකව පිළිගනිමු සාතු සාතු සාතු ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුණී අද ධර්මදේශනාව සිදු කිරීම සඳහා මම මාතෘකාව යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ තික නිපාතේ මේ සූත්‍ර දේශනාව හඳුන්වලා තියෙන්නේ ගිලාන සූත්‍රය කියලා. ගිලන් පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා. ඒ ගිලන් පුද්ගලයෝ තුන් දෙනාට සමානව මේ ලෝකේ ජීවත් වෙන තවත් පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙමනම් පුද්ගලයෝ තුන් දෙනෙක් උපමාවට අරගෙන දේශනා කරපු මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ කරුණු තුන තුන පැහැදිලි කර කර ධර්ම දේශනාවල් සිදු කරලා තියෙන තික නිපාතය. අංගුත්තර නිකායේ තික නිපාතයේ තමයි ගිලාන සූත්‍රයේ සඳහන් වෙන්නේ. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට අපේ අයත් කල්පනා කරලා බලන්න ඕනේ මේ පුද්ගලයෝ තුන්දෙනා අතර තමන් කවුද කියලා. මේ තුන්දෙනා අතරට මේ ලෝකේ ඉන්න සියලු දෙනාම අයිති වෙනවා. බෞද්ධ අබෞද්ධ හැමෝම ඒ හින්දා තම තමන් තීරණය කරන්න තමන් කවුරු වෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනාව ආරම්භ කළා තයෝ භික්කවේ ගිලානා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් ඛතමේ තයෝ තයෝ භික්කවේ ගිලානා මහණනි මේ ලෝකේ ගිලනු තුන් දෙනෙක් ඉන්නවා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් මේ ලෝකෙ විද්‍යමාන වෙන ඒ ගිලනු තුන් දෙනා කතමෝතයෝ කවුද? ඊළඟට පැහැදිලි කරනවා ගිලනු තුන් දෙනා පිළිබඳව. එක ගිලෙනෙක් ඉන්නවා ඒ ගිලනට සුදුසු බෙහෙත් සුදුසු ආහාර සුදුසු උපස්ථායකයා මේ තමයි ගිලන් පුද්ගලයෙක් සනീപ කරන්න අවශ්‍ය සුවිශේෂම කාරණා තුන. සුදුසු බෙහෙත, සුදුසු ආහාරය, සුදුසු උපස්ථායකය. මේ තුන් දෙනාම ලැබුණත් නොලැබුණත් මේ ගිලන මැරෙනවා. සුදුසු බෙහෙත් ලැබුණත් නොලැබුණත් සුදුසු ආහාර ලැබුණත් නොලැබුණත් සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නොලැබුණත් මේ ගිලන බේරෙන්නේ බේරෙන්නේ නැහැ එයා මරණයටපත් වෙනවා මේ තමයි පළවෙනි ගිලන දෙවෙනි එක්කෙනා සුදුසු බෙහෙත් ලැබුණත් නොලැබුණත් සුදුසු ආහාර ලැබුණත් නොලැබුණත් සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නොලැබුණත් දෙවනි ගිලනා සනීප වෙනවා. මේ කාරණා තුන හොඳට සිහි කල්පනාවෙන්ම මතක තියාගන්න ඕනේ. තුන්වෙනි ගිලනා සුදුසු බෙහෙත් ලැබුණොත් විතරක් සුදුසු ආහාර ලැබුණොත් විතරක් සුදුසු උපස්ථායකේ ලැබුණොත් විතරක් සනීප වෙනවා. මේ තමයි ගිලන තුන් දෙනා. අපි ආපහු සිහිපත් කරගත්තොත් පළවෙනි ගිලන සුදුසු බෙහෙත්, සුදුසු ආහාර, සුදුසු උපස්ථායකය. මේ කාරණා තුනම ලැබුණත් නොලැබුණත් එයා සනීප වෙන්නේ නැහැ. ලැබුණත් සනීප වෙන්නේ නැහැ. දෙවනිය සුදුසු බෙහෙත්, සුදුසු ආහාර, සුදුසු උපස්ථායකයා. එයාට මේ දේවල් ලැබුණත් එකයි නැතත් එකයි සනීප වෙනවා. තුන්වෙනියට සුදුසු බෙහෙත්, සුදුසු ආහාර, සුදුසු උපස්ථායකෙක් ලැබුණොත් විතරක් සනීප වෙනවා නොලැබුණොත් සනීප වෙන්නේ නැහැ. මේ තමයි ගිලනු තුන් දෙනා. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් මේ තුන්වෙනි ගිලනා පිළිබඳව කරුණු පැහැදිලි කරනවා. මේ තුන්වෙනි ගිලනා වෙනුවෙන් පින්නතුනි අනිවාර්යයෙන්ම ගිලන් උපස්ථායකේ අනුදැන වදාරනවා. එහෙමනම් කටයුතු කරන්න ඕනේ තුන්වෙනි ගිලන බේරන්න. තුන්වෙනි ගිලන වෙනුවෙන් තමයි ඔක්කොම කරන්නේ. ඇයි එයාට සුදුසු බෙහෙත් ලැබුණොත් විතරනේ සනීප වෙන්නේ. සුදුසු ආහාර සහ උපස්ථායකය ලැබුණොත් විතරයි සනීප වෙන්නේ ඒ හින්දා විශේෂයෙන් එයා පිළිබඳව ඇල්මක් දක්වන්න ඕනේ. එයාට විශේෂ කැපකිරීමක් කරන්න ඕනේ. ආන් ඒ තුන්වෙනි ගිලනට විශේෂ කැපකිරීමක් කරන හින්දා අනිත් ගිලනු දෙන්නටත් සලකන්න වෙනවා. අපි කියමුකෝ ඉස්පිරිතාලේ ඇඳක ලෙඩ්ඩු 10 දෙනෙක් ඉන්නවා. ඒකෙන් ලෙඩ්ඩු 3 දෙනෙක් ඊටාම අසාධ්‍යයි. හෙට අනිද්දා වෙනකන්වත් විශ්වාස විශ්වාස නැහැ. තව ලෙඩ්ඩු තුන් දිනක් විතර ඉන්නවා. ඒ කට්ටියට නම් මේ ලොකුවට බෙහෙත් හේත් අවශ්‍ය නැහැ. නිකම්ම විවේකීව මෙහෙම හිටියත් සනීප වෙනවා. තවත් හතර දිනක් ඉන්නවා. ඒ කට්ටියට අනිවාර්යයෙන්ම දැඩි අවධානය යොමු කරලම උපස්ථාන කරන්න ඕනේ. එහෙම නැත්නම් ජීවිතේ විනාශ වෙනවා. බේරගන්න උපස්ථාන කරන්න ඕනේ. දැන් එතකොට විශේෂයෙන් සලකන්න තියෙන්නේ අර බෙහෙත් අවශ්‍යම හතර දෙනාටනේ. දැන් අපි ඒ හතර දෙනාට විතරක් සලක සලක හිටියොත් අර අසාධ්‍යම තුන් දෙනාට හිතෙන්නේ නැද්ද? ඇයි මේගොල්ලෝ අපිට සලකන්නේ නැත්තේ? අපි ලෙඩු නෙමේද? අපි බේරෙන්න ඕනේ නැද්ද? අපිට වේදනාව දැනෙන්නේ නැද්ද? ආන් එහෙම හිතලා අර උපස්ථායකවරු ගැන ද්වේෂයක් ඇති කරගන්නවා. ඒ ද්වේෂය ඇති කරගත්තොත් ඒක ඊටාම භයානක භයානක තත්ත්වයක්. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ තුන්වෙනි ගිලනා වෙනුවෙන් අනිවාර්යයෙන්ම උපස්ථායකෙක් අනුදැන වදාරන්න ඕනේ. ඒ තුන්වෙනි ගිලනා වෙනුවෙන් ගිලන් බත අනුදැන වදාරලා තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ ගිලන් උපස්ථායකයා කොහොම වෙන්න ඕනද කියලා. පිළිතුරේ ගිලන් උපස්ථායකයෙක් ළඟ තියෙන්න ඕන උපස්ථායක අංග වෙනම සූත්‍රයක පැහැදිලි කරනවා. විශේෂයෙන් සඳහන් කරනවා පඬිතු උපස්ථායකයා හොඳ ඥානවන්තයෙක් වෙන්න ඕනේ. හරිම දක්ෂයෙක් වෙන්න ඕනේ. අනලසු කම්මැලි නැති පුද්ගලයෙක් වෙන්න ඕනේ. පඬිතෝ දක්කෝ අනලසු. හොඳ ඥානවන්තී හරි දක්ෂී කම්මැලි නැති කෙනෙක්. උපස්ථායකයා හරියට හිටියොත් තමයි රෝගියා සනීප කරන්න පහසු. උපස්ථායකයා කම්මැලි වෙලා හිටියොත් වෙලාවට බෙහෙත් දෙන්නේ නැත්නම් වෙලාවට ආහාර දෙන්නේ නැත්නම් ඒත් රෝගියා සනීප කරන්න හරි අමාරුයි. එයාට හරියටම පැය ගානට දෙන්න කියලා තියෙන බෙහෙත් පැය ගානට වෙලාවට දෙන්න උපස්ථායකයා කම්මැලි නොවි එයා වෙහෙසිලා මහන්සි වෙලා හරි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම උපස්ථායකයා ගාව මහ ලොකු කරුණාවක් තියෙන්න ඕනේ. එයා තරහ යන කෙනෙක් වෙලා හරියනවද? මේ රෝගියාට මල පහ වුණත් Tamange අතින් අරගෙන අහක දාන්න පුළුවන් තරම් කරුණාවක් තියෙන්න ඕනේ. ඒ රෝගියාගේ සෙම්සොටු ඉවත් කරන්න තරම් කරුණාවක් තියෙන්න ඕනේ. එහෙනම් මේ උපස්ථායකයා ඒකටම සුදුසු පුජ්‍යලයක් වෙන්න ඕනේ කියලා දේශනා කළා. ආන් ඒ නිසා අර තුන්වෙනි ගිලනා නිසා අනිත් ගිලනුන්ටත් උපස්ථාන කරන්න කියලා දේශනා කරපු නිසා සනීප වෙන්නේ නැති අසාධ්‍ය රෝගයකින් පෙළෙන භික්ෂූන් වහන්සේ නමකට උණා. මේ ගිලන් උපස්ථායකයා අනුදැන වැදෑරිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා. එහෙම නුනොත් අර භික්ෂූන් වහන්සේට තරහ යන්න පුළුවන් ඇයි ඒ අපිට සලකන්නේ නැත්තේ ඇයි? උන්වහන්සේට කේන්ති යනවා එතකොට. ඒ කේන්ති ගිහිල්ලා ඉන්නකොට මරණයටපත් වුණොත් එහෙම. තත්වයේ ඊටාම භයානකයි. කොහොමද සඳහන් කළේ? දේශ සහිතව මරණයටපත් වුනහම නිරයක උපදින්න තියෙන ඉඩකඩ ඊටාම වැඩි. නිරයේ ඉපදුනේ නැත්තම් යක්ෂයෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩ කඩත් බොහොම වැඩි. එහෙමත් නැත්නම් විස සහිත සතෙක් එක්ක ණයෙක් වෙන්න පුළුවන් නැත්නම් පොළඟෙක් වෙන්න පුළුවන් ගෝනුස්සේ කුණ කටුවේ දිය මකුළුවේ මේ මේ වාගේ විස සහිත සත්තු වෙලා තිරිසන් ලෝකේ ඉපදෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩි කොහොම මරණයටපත් වුනොත්ද? දේශ සහිතව මරණයටපත් වෙනවා. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතන විශේෂයෙන් අනුකම්පා කළා ඒ භික්ෂුවටත් උපස්ථායකෙක් අනුදැනවදාරන්ට. එතකොට උන්වහන්සේට කල්පනා වෙනවා අනේ භික්ඛු සංඝයා මට සලකනවා. භික්ඛු සංඝේන යං කාතබ්බං සංකතං භික්ෂූන් වහන්සේලාට මා වෙනුවෙන් යමක් කරන්න තිබුණා නම් මේ භික්ෂූන් වහන්සේලා මා වෙනුවෙන් කළ යුතු සියලුම දේ නොපිරිහෙලා සම්පූර්ණ කළා. මයිහං පන කම්ම විපාකෝ ඊදිසෝ උන්වහන්සේලා මං වෙනුවෙන් ඒ කැපකිරීම කළාට මේක ඉතින් මගේ කර්මය. ඒ කර්ම ලෙඩෙන් මං සනීප වෙන්නේ නැති එකයි තියෙන්නේ. නමුත් සංඝයාගේ කිසි වරදක් වරදක් නෑ කියලා හිතනවා. ආන් එහෙම සිතුවිලි ඇති වෙච්ච නිසා උන්වහන්සේගේ ද්වේෂ සිතුවිලි පහළ වෙනවා. මේ මේ ද්වේෂයෙන් තොර වෙලා ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට අනුදැන වදාරලා තින්නේ මේ ද්වේෂය මරණාසන්න මොහොතේ ඇති වුණොත් එහෙම ඒක බොහෝ භයානක තත්වයක් අපිට උදා කරලා දෙන නිසා දැන් අපි සඳහන් කළා ද්වේෂයෙන් මරුණොත් මොකද වෙන්නේ කියලා. එහෙමනම් ද්වේෂයේ පිටු දකින්න භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ මොකද්ද? ප්‍රතිවිරුද්ධ දේ මෛත්‍රිය. මෛත්‍රියක් ජීවිතේ හොඳට ප්‍රගුණ කරන්න භාග්‍යතුන් වහන්සේ අනුදැනව දාලා. මෛත්‍රිය කොහොමද ජීවිතේ හැම කාලෙටම ප්‍රයෝජනවත්. මෙන්න මෙවන් අවස්ථාවන් වලට මෛත්‍රිය ඉතාම ප්‍රයෝජනවත්. නමුත් අද කෙනෙකුට හිතන්න පුළුවන්ද මරණාසන්න වෙලාවේ මම නම් කවදාවත් කේන්ති ගන්නෙ නෑ කියලා. පුහුණු කිරීමක් නැතුව ඒක කවදාවත් කරන්න බෑ. හිතලා බලන්නකෝ. මරණාසන්න වෙලාවේ කේන්ති ගන්නෙ නෑ කියලා හිතුවට අපේ පින්නතුන්ට දරාගන්න බැරි තරම් හිසේ රදයක් හැදුනොත් කේන් තියනවද නැද්ද? කේන් තියනවා. අහල පහල ඉන්න අය කතා කරන සද්දෙවත් ඉවසන්න බෑ. ඒ නිසා gedara ayට පවා දොස් කියනවා ඒ හිසේ එක්කම දරාගන්න බැරුව ගියාම කෑ ගහනවා කියලා. දරාගන්න බැරි තරම් බඩේ කැක්කුමක් හැදුනොත් ඒත් කේන් තියනවා. සමහර වෙලාවට බලන්නකෝ කකුල් කැක්කුම් හන්දිපත්යක් තුන් හැදුනහම සමහර අය මොකද කියන්නේ? සමහර අය කියනවා මට නම් මේ කකුල කපල විසිකන්න හිතෙනවා කියලා. ඒකක්ම ඉවසන්න බැරුව. එහෙම ප්‍රකාශයක් එන්නේ ද්වේෂ සහගතවයි. මුළු සරුවාංගෙම බොහෝ තැන් කැක්කුමයි. එතකොට කියනවා අනේ ඉක්මනට මැරිලවත් යන්නේ නැහැ කියලා. හැබැයි එහෙම ප්‍රකාශ කරන්නේ සියුම් වූ ද්වේෂයක් සහිතවයි. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ අපට මෛත්‍රියක් අනුදැන වදාළේ? තමන්ගේ කය තුල උපදින අභ්‍යන්තර ආබාධ ඉවත් කරන්න පුරුදු කරන්න ඕනේ. අභ්‍යන්තර ආබාධ ඉවත් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒකටයි මෛත්‍රියක් දියුණු කරන්නේ. මරණාසන්න වෙලාවේ ඇතිවෙන වේදනාව අපිට ජීවිතේ කලින් අත්දැකීමක් ලැබිලා තියෙන දෙයක්ද? බඩේ කැක්කුම ගැන කලින් දන්නවා. හිසේ කැක්කුම ගැනත් කලින් දන්නවා. තුවාල වල වේදනාවල්, කටු උල් මුල් ඇනිච්ච දේවල් වල වේදනාවල් කලින් දන්නවා. මොකද කලිනුත් ඇනිලා තියෙනවා. නමුත් මේ ජීවිතේ කලින් එක සැරයක් මැරෙන්න වේදනාව ආවේ නැහැ. එන මරණ මංචකෙත් වේදනාවක් දැනෙනවද කියන ප්‍රශ්නෙට උත්තර අනාථපිණ්ඩිකෝ වාද සූත්‍ර දේශනාවල් වල අනාථපිණ්ඩික සිටුතුමා පැහැදිලි කරලා තියෙනවා මරණ වේදනාව ගැන. ඊළඟට ජානුස්සෝනි ධනංජානි කියන බ්‍රාහමණය භාගයය පැහැදිලි කරලා තියෙනවා මරණ වේදනාව ගැන. එනම් භාග්‍යතුන් වහන්සේත් මේ කරුණු දේශනා කරලා තියෙනවා මැරෙනකොට වේදනාවක් දැනෙනවා. හැබැයි ඒක ජීවිතේ කවදාවත් දැනෙලා නැති අලුත්ම වේදනාවක්. මෙතෙක් ජීවිතේ දැනුණා යම් වේදනා සමුදායක් නොඑක් නොඑක් අසනීපවලදී ඒ වේදනාවල් සියල්ලම එකතු කරාම කොච්චර වේදනාවයිද ආන් ඒ වේදනාවල් වලට වඩා දරුණු වේදනාවක් මරණාසන්න වෙලාවේ දැනෙනවා එතකොට දැන් අර කේන්ති ගන්නෑ කියලා හිතාගෙන හිටපු කට්ටියට දැනුත් පුළුවන් ද ඉවසගෙන ඉන්න මේ වේදනාව දැනෙන්නේ. බඩේ කැක්කුමටත් කේන්ති ගියා නම් හිසේ කැක්කුමටත් කේන්ති ගියා නම් මෙවන් වේදනාවකට කොහොම කේන්ති නොයයිද? ආන් මේ වෙලාවට කේන්ති આવොත් හරි භයානක නිසා තමයි හොඳට මෛත්‍රියක් ප්‍රගුණ කරන්න කිව්වේ. මොකද මේ කේන්තියත් එක්ක තමන් කරපු පින්කම් දහම් පිළිබඳව මෙනෙහි කරන්නත් කාලයක් තියෙනවද? ಗುಣධර්ම වඩාපුවා සිහිපත් වෙයිද ඒ කේන්තියත් එක්ක. ඒකයි දේශනා කළේ අභ්‍යන්තරව දැනෙන හැම ආබාධයක්ම ඉවත් කරන්න ප්‍රගුණ කරලා කියන්න කියලා. මෛත්‍රී භාවනාව වඩනකොට මුලින්ම උපදෙස් දෙන්නේ තමන්ට මෛත්‍රී කරන්න කියලා. ඒකයි වටින්නේ. ඉස්සරලා තමන් සුවපත් වෙලා ඉන්න ඕනේ. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි මෛත්‍රී භාවනා කරන්න ගියහම විනාඩි 5ක් 6ක් යනකොට සකල ලෝකයාටම අපි මෛත්‍රී කරලා ඉවර කරනවා. සියලු සත්වයෝ කියලා කියන්නේ කවුද කියලාවත් අපි දන්නේ නැහැ. ඒත් අපි සියලු සත්වයෝම සුවපත් වේවා කියලා කියනවා. මේ විනාඩි 5ක් 6කින් ওই වැඩේ කරනවා. විනාඩියක් දෙකක් Tamanට මෛත්‍රී කරනවා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා කියලා. ඊළඟ මොහොතේ මා මෙන්ම මගේ දරුවා මගේ ගුරුවරයා මගේ ඥාතියා මා මෙන්ම සුවපත් වේවා කියලා මෛත්‍රී වඩනවා. එතකොට හරියද? මා මෙන්ම සුවපත් වේවා. දැන් එතකොට කල්පනා කරලා බලන්න ඕනේ මට මොකක්ද තියෙන සුවය? දැන් මා මෙන්මනේ දරුවටත් සුවපත් වෙන්න කියන්නේ. දැන් කල්පනා කරන්න ඕනේ මට සුවයක් තියෙනවද? මට දියවැඩිය අමාරුවක් තියෙනවා. මට රුධිර පීඩනයක් තියෙනවා. මේ දියවැඩියාව නිසාම දැම්මගේ වකුගඩුවකුත් නරක් වෙන්න වාගේ ඇවිල්ලා. ඇස්වල පෙනුමත් හීන වෙවි යනවා. දත් කැක්කුමකුත් තියෙනවා. ඔය අතරේ තවත් ආබාධ ගොඩක් තියෙනවා. දැන් ඒ ආබාධ ගොඩක් මගේ ළඟ තියාගෙන මං අනිත් කෙනාට කියනවා මා මෙන්ම ඔබ සුවපත් වේවා කියලා. දැන් ඒ සුවපත් වේවා කියන අනිත් පුද්ගලයා මගෙන් කතා කරලා ඇහුවොත් ඇත්තටම ඔබ වගේ මටත් සුවපත් වෙන්න කියන්නේ දැන් ඔබේ අර පරණ තිබිච්ච ආබාධ ටික ඔක්කොම සනීපද කියලා ඇහුවොත් එහෙම අපිට දෙන්න උත්තරයක් තියෙයිද? ආන් ඒකයි තමන්ගේ කායික ආබාධ ටික ඉවත් කරන්න ඉස්සරලා මෛත්‍රිය ඒ ඉවත් කර ගැනීම සඳහා මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන කිව්වේ තමන්ට මෛත්‍රිය වඩන්න ඕනේ. ඒක හරියටම වැඩුණහම හිසේ ඉඳලා පාදාන්තය දක්වා මෙනෙහි කරනකොට මගේ ශරීරයේ කිසිම ආබාධයක් නැහැ කියලා මට වැටහෙනවා නම් විතරක් මා මෙන්ම ඔබත් සුවපත් වේවා කියලා මෛත්‍රී කරන්න පුළුවන්කම තියෙනවා. ඒක මෙරට නෙවෙයි පිට රට ඉන්න කෙනෙකුට උනත් පතුරවලා අරින්න ඒ මෛත්‍රී චිත්තය හරි ශක්තිමත්. එහෙමනම් මෙතන භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මේ द्वේෂ සිත ඇති නොවෙන්න අර භික්ෂූන් වහන්සේ සනීප වෙන්නේ නැති වුණාට අතාරින්න එපා එයාටත් උපස්ථායකේ අනුදැන වදාරන්න. බෙහෙත් ලැබුණත් නැතත් සනීප වෙන කෙනානේ දෙවනි රෝගියා. හැබැයි ඉතින් කොහොමත් ඔබ සනීප වෙනවනි කියලා ඇඳේ දාලා ඉඳලා හරියන්නේ නැහැ. එයාට බෙහෙත් දුන්නොත් එයා ඉක්මනට සනීප වෙනවා. බෙහෙත් ලැබුණත් නැතත් සනීප වෙනවා. බෙහෙත් බැන්දොත් බෙහෙත් දුන්නොත් ඉක්මනට සනීප වෙනවා. ඒ හින්දා එයාටත් සලකන්න වෙනවා. තුන්වෙනි ගිලනට නම් අනිවාර්යයෙන්ම සලකන්න වෙනවා. අර දෙන්නටත් සලකන්නේ මේ තුන්වෙනියා හින්දා තමයි. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට මම අපේ අයිට සඳහන් කළා මේ ගිලනු තුන්දෙනාට සමාන පුද්ගලයෝ තුන්දෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා කියලා. අපි මේ ටිකක් කෙටියෙන් සාකච්ඡා කරන්නේ මේ කාල වේලාවට අනුව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කෝ භික්කවේ තයෝමේ ගිලානෝ උපමා පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි මහණෙනි මේ මේ ගිලනු තුන්දෙනාට උපමා කරලා තවත් පුද්ගලයෝ තුන්දෙනෙක් පිළිබඳව මම මේ ලෝකේ දේශනා කරනවා ආන්ගේ ගිලනු තුන්දෙනාට සමාන මේ ලෝකේ ජීවත් වෙන අනික් පුද්ගලයෝ තුන්දෙනා තමයි එක පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ දැක්කත් නැතත් භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ ඇහුවත් නැතත් ඒ පුජ්‍යලයා ආර්ය තත්වයටපත් වෙන්නේ නැහැ මාර්ගයක් ඵලයක් ලබන්නේ ලබන්නේ නැහැ ඔය පළවෙනි පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයා තමයි භාග්‍යවතුන් වහන්සේ දැක්කත් නැතත් භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ ඇහුවත් නැතත් ඔහු මාර්ගඵල ලබනවා. තුන්වෙනි පුද්ගලයෙක් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ දැක්කොත් විතරක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේම විතරක් ඇහුවොත් මාර්ගඵල ලබනවා. දැන් ගිලන තුන් දෙනාට පුද්ගලය තුන් දෙනා සමාන වෙච්ච හැටි වැටහුණාද? පළවෙනි ගිලන සුදුසු බෙහෙත් සුදුසු ආහාර සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නැතත් සනීප වෙන්නේ නැහැ. එහෙනම් මෙතන සඳහන් කරන පළවෙනි පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ දැක්කත් නැතත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම ඇහුවත් නැතත් ඒ පුජ්‍යලයා මාර්ගඵලයක් ලබන්නේ ලබන්නේ නැහැ. දෙවනි ගිලනා සුදුසු බෙහෙත් සුදුසු ආහාර සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නැතත් සනීප වෙනවා. දෙවනි පුජ්‍යලයක් බුදුරජාණන් වහන්සේ දැක්කත් නැතත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇහුවත් නැතත් ඔහු මාර්ගඵල ලබනවා. තුන්වෙනි ගිලන සුදුසු බෙහෙත් සුදුසු උපස්ථාය සුදුසු ආහාර සුදුසු උපස්ථායකයා ලැබුණොත් විතරක් සනීප වෙනවා තුන්වෙනි කුජලයා බුදුරජාණන් වහන්සේම දැක්කොත් බුදුරජාණන් වහන්සේගේම ධර්මයේ ඇහුවොත් විතරක් සනීප වෙනවා. නැත්නම් මාර්ගඵල ලබනවා. මේ මේ තුන්වෙනි ගිලන හරි තුන්වෙනි පුද්ගලයා හරි විශේෂයි. තුන්වෙනි ගිලන විශේෂ වුණා වගේම මෙතන තුන්වෙනි පුද්ගලයා විශේෂයි. පළවෙනි දෙවෙනි ගිලනු දෙන්නටත් උපස්ථාන කරන්න අනුදැන වදාළේ තුන්වෙනි ගිලන හින්දා. එහෙමනම් පළවෙනි දෙවෙනි පුද්ගලයෝ දෙන්නටත් ධර්මයේ දේශනා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මේ තුන්වෙනි පුද්ගලයා හින්දා. තුන්වෙනි පුද්ගලයා හින්දා ඒගොල්ලන්ට බණ කියන්න ඕනේ. දැන් පිටුතුනේ ධර්ම දේශනාවක් අහන් දේශනා කරන්න ගියහම ඒ දේශනාව අහන්න රැස් වෙලා ඉන්න පිරිස අතරේ මේ පුද්ගලයෝ තුන් දෙනාම ඉන්නවා. සමහර කෙනෙක් බන අහනවා වගේ වාඩි වෙලා ඉන්නවා. හැබැයි එයා වාඩි වෙලා ඉන්නවා මිසක් බන අහන්නේ බන අහන්නේ නැහැ. එයා වාඩි වෙලා වෙන මොනවද කල්පනා කරනවා. වර්තමානයේ නම් සමහර කෙනෙක් ඒ වාඩි වෙලා ඉඳගෙන එහෙම මෙහෙම දුරකතනයක් අතපත ගන්න බව අස්සෙන් පස්සෙන් පේනවා. එහෙම කර කර ඉඳලා හදිස්සියේ සිහි නැතුව ඉඳගත් ඇහිඳ ඒ දුරකතනයට ඇමතුමක් එනවා. එතකොට අර බණහන සියලු දෙනාගේම අවධානයත් එයා බිඳිනවා. සමහර කෙනෙක් ඒ බණහන තැනම ඉදිරියේ ඉන්න කෙනෙකුට යන්තම් මුවා වෙලා අර දුරකතනයට උත්තර දෙනවා. එතකොට අර බණහන අය ඔක්කොගේම අවධානය ආයෙ කෙලිලා හැට යනවා. සිහි නැති හින්දා කල්පනාවක් නෑ මම මේ මොනතරම් පව් කන්දරාවක් දැනස් කරගන්නේ කියලා. බොහොම අමාරුවෙන් මේ බණ ටික අහන්න හිත එකඟ කරගන්නේ. දඟලන දුවන පණින හිත. දැන් හැමෝගෙම අවධානය ගිහිල්ලානේ අර හඬ දිහාට. එතකොට මනා භාවනාවකින් බණහන අයගේ භාවනාව ඔක්කොම බින්දනවා මොකද ධර්ම ශ්‍රවණය කිරීම අයිති වෙන්නේ භාවනාමය කුසල කර්මයකට එහෙම නැත්නම් ඒ පුජ්‍යලයා දුරකතනයත් අරගෙන අනික් අයගේ පාදවලටත් උඩින් පනිමින් ඇඟෙත් හැප්පෙමින් වේගෙන් එළියට යන්න උත්සාහ කරනවා ආයෙත් අර අයගේ අවධානය බින්දිනවා දැන් එතකොට මේ අය ධර්ම ගෞරවයෙන් බණ අහනවා නෙමෙයි ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා සමහර විට අර ඇමතුම එන බවක් දන්නවා ඒ ගැන කල්පනා කර කර ඉන්නවා මම මේ එක උදාහරණයක් ඔය මතක් කළේ තව ඒ වාගේ කරුණු ඕන තරම් තියෙනවා ආන් එහෙම අය හරියට නිකන් අර පළවෙනි ගිලන වගේ මේ භාග්‍යතුන් වහන්සේ දැක්කත් මනාව ධර්මය අහන්න පුළුවන්කම තිබුණත් ඒ කට්ටිය ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. එහෙම අයත් පිරිස මැද්දේ ඉන්නවා. ඒ වගේම පිරිස මැද්දේ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාව ශ්‍රවණය කළත් නැතත් භාග්‍යතුන් වහන්සේ දැක්කත් නැතත් මාර්ගඵල වලට යන අය. ඒ වුණාට අපිට කියන්න පුළුවන්ද මේ බණ අහන්නේ නැති කෙනාය මේ බණ ඇහුවේ නැතත් මගඵල ලබන කෙනාය කියලා අපිට වෙන් කරන්න පුළුවන්ද මේගොල්ලෝ? ඕගොල්ලෝ බණ අහන්නේ නැති අය නැගිටලා යන්න කියලා කාටවත් බණ අහන පිරිස අතර කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. හැබැයි ওই පිරිස අතරේ ඉන්නවා භාග්‍යතුන් වහන්සේම දැක්කොත් භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ ඇහුවොත් මාර්ගඵල ලබන අය. දැන් එතකොට ධර්මදේශනාව කරන්න ඕනි කාටද? අන්න අර තුන්වෙනි පුද්ගලයාට. ඒ තුන්වෙනි පුජ්‍යලයට ධර්ම දේශනාව කරන්න ඕන නිසා අනික් අයටත් බන කියන්න වෙලා තියෙනවා. අයින් කරන්න පුළුවන්කමක් නැහැ. ආන් ඒ නිසා තුන්වෙනි පුජ්‍යලය ආරමුණු කරලා දේශනාව කරනවා. දැන් එතකොට භාග්‍යතුන් වහන්සේ දැක්කත් නැතත් භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ ඇහුවත් නැතත් මාර්ගඵල ලබන්නේ නැති අය. කොහොමත් මැරිලා නිරේගාමී වෙන්න ඉන්න අය. දෙවනි පුජ්‍යලයා එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේ දකින්නෙත් නැතුව ශාසනයට එන්නෙත් නැතුව මාර්ගඵල ලබන අය ඉන්න පුළුවන්ද කියලා. අපේ බුදුරජාණන් වහන්සේගේ සිංහනාදයක් තියෙනව නේද? එක සිංහනාදයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ මහණෙනි මේ විශ්ව ධාතුවේ පහළ වුණා නම් පළවෙනි ශ්‍රමණයත් මේ සම්මා සම්බුද්ධ ශාසනයමයි තිතරණ මත පිහිටලාමයි පළවෙනි ශ්‍රමණයා පහළ වුණේ අන්තිම ශ්‍රමණයත් මේ සම්බුද්ධ ශාසනයමයි මේ ශාසනයෙන් පිට මාර්ගඵල ලබාපු අය බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොටත් අහසින් යන්න පුළුවන් තවුසු හිටියා. ඒ වුණාට මාර්ගඵල තිබුණාද ඒගොල්ලන්ට? මාර්ගඵල නැහැ. ධාන වඩලා අහසින් යනවා. සිංහනාදී ඒකයි හරියට බුදුන් දහම් සගුන් සරණ ගියපු කෙනාට විතරයි මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. මගඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එහෙම සිංහනාදයක් කරලා තියෙනකොට දැන් අපේ අයට සැකයක් ඇති වෙන්න පුළුවන්. එතකොට කොහොමද භාග්‍යවතුන් වහන්සේ දැක්කත් නැතත් භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ ඇහුවත් නැතත් සසරින් මිදෙන්නේ කියලා. ඒ කතා කරන්නේ ඔබයි මමයි වාගේ අය ගැන නෙමෙයි. මහා කල්ප අසංඛ්‍ය 2 ලක්ෂ එකක් පාරමිතා පුරලා පාරමිතා පූර්ණේ කරගෙන ඉන්නේ පසේ බුද්ධත්වයේ වෙනුවෙන්. ආන් එහෙම උත්මයෝ පසේ බුද්ධත්වයට පත් වුණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නෙමෙයිනේ. තමන්ම පාරමිතා පුරාගෙන තමන්ම අවබෝධ කරගත්තා. ආන් එහෙම උතුමන් වහන්සේලා තමයි මේ දෙවනි පුද්ගලයා ගනී ඉන්නේ. හැබැයි දෙවනි ගිලනාට බෙහෙත් කළත් නැතත් සනීප වෙනවා. එයාට බෙහෙත් කළොත් ඉක්මනට සනීප වෙනවා. පසේ බුද්ධත්වයට පාරමී පූර්ණේ කරලා ඉන්න උත්තමයන්ට තවත් පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා උන්වහන්සේලා ළඟ පැවිදි වෙලා උන්වහන්සේලාගෙන් කරුණාකාරණා ටික ටික ඉගෙන ගන්නකොට ඒ පසේ බුද්ධත්වය ලැබීම ඉක්මන් වෙනවා. ඒකට එක උදාහරණයක් සුසීම පසේ බුදුරජාණන් වහන්සේ සංක බ්‍රාහ්මණගේ පුතා ගංගාරෝහණ පූජාව වෙලාවේ ඇයි භාග්‍යතුන් වහන්සේට ඒ තරම් අසිරිමත් සත්කාරයක් ලැබෙන්නේ කියන කාරණාව පැහැදිලි කරනකොට දේශනා කළා මෙන්න මේ සුසීම කියන පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා tempat චෛත්‍යයට මේ මේ විදිහේ සුළු සුළු උපකාර ටිකක් කරපු නිසායි මට මේ තරම් උපකාරයක් මේ තරම් සත්කාරයක් ලැබුණේ කියලා එහෙනම් මේ සුසීම පසේ බුදුරජාණන් වහන්සේට අනික් පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් ලොකු උපකාරයක් ලැබුණා. ඒ උපකාරය ලැබුණ නිසා පසේ බුද්ධත්වයේ ඉක්මන් වුණා. එහෙනම් මේ දෙවණියට සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ දැක්කත් නැතත් භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ ඇහුවත් නැතත් සසරින් එතර වෙනවා මාර්ගඵල ලබනවා කියලා කිවි පසේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී පුරා පුතුමෝ එහෙනම් තුන්වෙනිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කුත් විතරක්ම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම ඇහුවොත් විතරක්ම සසරින් මිදෙන කෙනා. දැන් එතකොට මේ බණ අහන තිරසට සැක ඇති වෙනවද? එතකොට එහෙමනම් අද අපි කොහොමද බුදුරජාණන් වහන්සේ දකින්නේ? අද භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැති හින්දා එහෙනම් වර්තමානයේ ඉන්න කට්ටියට මාර්ගඵල ලබන්න බැරිද? අපිට එහෙම සැකයක් එන්න බැරිද? ඒ මෙතන සඳහන් කරනවානේ බුදුරජාණන් වහන්සේම දැක්කොත් විතරයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුවොත් විතරයි කියලා. එතකොට ආන් එහෙම සැකයක් මතුවෙනවා. ආන් මේ සැකය දුරු කරන්න ආපහු භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒකට මොකද්ද කියන්නේ? ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ මහණෙනි ඔබලාට පෙළවදන් දේශනා කොට වදාළ ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා. අදත් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. මේ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනා දිහාම භාග්‍යතුන් වහන්සේ මේ වෙනකොටත් මහා කරුණාවෙන් බලනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව අපිට තාමත් තාමත් අඩු නැතුව තියෙනවා. භාග්‍යතුන් වහන්සේම අද දැකගන්න ඕනේ නම් මොකද්ද භාග්‍යතුන් වහන්සේ අපිට කරන්න කිව්වේ? යෝ ධම්මං පස්සති. මගේ ධර්මය දකින්නේ සෝ මම් පස්සති. හේතෙම මම දකිනවා. යමෙක් මගේ ධර්මය හරියටම දකිනවද ඔහු භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද කියලා හරියටම දකිනවා. ධර්මයේ දකින්න කෙනා බුදුන් දකිනවා. එහෙනම් හරියටම බණ අහන කෙනා හරියටම ධර්මයේ ඉගෙනගත්ත කෙනා හරියටම ධර්මානුකූල ප්‍රතිපදාවට ආපු කෙනා නිරන්තරයෙන්ම භාග්‍යතුන් වහන්සේව දැක ගන්නවා ආන් ඒ නිසා එහෙම පුළුවන් නිසා අද අපිට මාර්ගඵල ලබන්න බාධාවත් බාධාවක් නැහැ. එතකොට මෙතන ගිලන් උපස්ථායකයා වගේ මේ තුන් වෙනුවෙන පුද්ගලයෝ තුන් දෙනාගේ උපස්ථායකයා තමයි නිවැරදි තථාගත ධර්මය දේශනා කරන කෙනා. නිවැරදිම බුද්ධ වචනය දේශනා කරන්න ඕනේ. තමන්ගේ වචන ධර්ම දේශනාව ඇතුළේ තිබිලා තිබිලා බෑ. අපේ වචන වලින් අන්‍ය පුද්ගලයන්ගේ නිවන් දොර අරින්න අරින්න බෑ. අපි දෙවියන්ටත් ආරාධනා කළා බණ අහන්න එන්න කියලා. කාගේ බණ අහන්න එන්න කියලාද දෙවියන්ට ආරාධනා කළේ? සද්ධම්මං මුනි රාජස්ස මුනි රජුන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න වඩින්න කියලා ආරාධනා කළේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. මේ නොඑක් බොහෝ චක්‍රාවාටවල ඉන්නේ සියලු චක්‍රාවාටවල වැඩ ඉන්න දෙවිඳුනි අත්‍රාගච්ඡන්තු දේවතා එන්න මෙහාට මොකටද සද්ධම්මං මුනි රාජස් මුනි රජුන්ගේ ධර්මය අහන්න ආන් එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න එන්න කියලා කියහම උන්වහන්සේලා එනවා හැබැයි ආවට පස්සේ දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි නම් බොහෝම අකමැත්තෙන් ආපහු හැරෙනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් manuss ලෝකේ ශ්‍රාවකයන්ගේ නිවන් දොර ඇරෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා වුණොත් විතරයි. අපිට හිතෙන හිතන දේ දේශනා කෙරුවොත් කාගේවත් නිවන නිවන් දොර ඇරෙන්නෙත් නැහැ. මං හිතන්නේ එහෙම වුණොත් ප්‍රඥා සම්පන්න කවුරුවත් බණ අහන්න ඉන්නෙත් නැහැ. මේ බණ අහන්න වෙලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන නිසා. අනික් අයගේ වැල්වට අරන් අපිට වැඩක් වැඩක් නැහැ. බුදු පියාණන් වහන්සේ මහරහතන් වහන්සේ නමකටවත් උපදෙස් දෙන්නේ නැහැ. තමන් රහත් වුණ හැටි තමන්ගේ භාවනා අත්දැකීම ශ්‍රාවකයට දේශනා කරන්න කියලා. වර්තමාන ලෝකයේ මිත්‍යා දෘෂ්ටියෙන් හරියට පිරීලා. සමහර අය කර්කානුකූලව ඉදිරිපත් කරනවා මේ පොතපත කියවලා බණ කියලා හරියන්නේ හරියන්නේ නැහැ කියලා. එහෙනම් කොහොමද බණ කියන්නේ කියලා කියන්නේ ඒගොල්ලෝ? ඒ ධර්මයේ සඳහන් වෙලා තියෙන දේ තමන් අධ්‍යයනය කරලා තමන් ධර්මය අවබෝධ කරගෙන තමන් අවබෝධ කරගත්ත ධර්මයේ ශ්‍රාවකයන්ට දේශනා කරන්නලු. එතකොට තමයිලු තවත් පිරිසකට මාර්ගඵල හම්බ වෙන්නේ. තමන් අවබෝධ කරගෙන ශ්‍රාවකයන්ට දේශනා කරන්නලු. තමන්ට අවබෝධ වෙච්ච දේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? තමන්ට අවබෝධ වෙච්ච දේ තමන්ගේ භාවනා අත්දැකීම ශ්‍රාවකයන්ට දේශනා කරන්න එපා කියලා. සරියුත් මහරහතන් වහන්සේටවත් මේ ශාසනයේ අවසර දෙන්නේ තමන්ගේ භාවනා අත්දැකීම තමන්ට වැටහිච්ච දේ ශ්‍රාවකයන්ට දේශනා කරන්න. එහෙනම් සියලු දෙනාම දේශනා කළ යුත්තේ කාගේ ධර්මයේද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. අපිට වැටහිච්ච දෙයින් අනික් කෙනාට නිවන් දකින්න බෑ. මේ ලෝකේ ජීවත් වෙන හැම පුද්ගලයෙක්ම මේ සංසාරේ කවදා හරි දවසක අනිවාර්යයෙන්ම නිවන් දකිනවා. නිවන කියන්නේ එකම තැන තියෙන එක ලක්ෂයක්. නමුත් ලෝකේ ඉන්නවා නම් කෝටි 500ක්. ඒ කෝටි 500 දෙනාටම නිවන කියන පෞද්ගලික නැත්නම් නිවන කියන තනි ලක්ෂය ගාවට ගමන් කරන්න පෞද්ගලික පාරවල් කෝටි 500ක්ම තියෙනවා. කෝටි 500 දෙනාටම තමන්ට පෞද්ගලික එකපාර ගානේ නිවන කියන තැනට යන්න තමන්ට පාරක් තියෙනවා. ආන් ඒ පාර දන්නේ කවුද? පස්සේ අවබෝධ කරපු අය දන්නේ අහවලාගේ අහවලාගේ පාර මොකද්ද කියලා. භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ අහවලාගේ නිවනට යන පාර මොකද්ද කියලා. මේ මේ ත්‍රිපිටකයේ ඇතුලේ ඒ කෝටි 500 ගේම නිවනට යන පෞද්ගලික පාර පැහැදිලි වෙලා තියෙනවා. අන්න ඒක දැනගන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම විතරයි දේශනා කරන්න ඕනේ. එහෙනම් මෙතන ගිලන් උපස්ථායකයට උපමා කළේ ධර්මදේශකයා. බෙහෙත තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. හොඳ උපස්ථායකෙක් හොඳ බෙහෙතක්. ආන්ගේ බෙහෙත හරියටම අන්‍යයන්ට දාණය වෙච්චාම ඔවුන්ගේ නිවන් දොර ඇරෙනවා. ආන්ගේ හින්දා තුන්වෙනි කුජලයා වෙනුවෙන් ධර්මය අවබෝධ නොකරන අයටත් ධම් දේශනා කරන්න වෙනවා. ඒ පිරිස අතරේ අවබෝධ කරන අය විතරක් එතකොට අවබෝධ කරගන්නවා. බණ අහන්න ආපු තැන අහවලු අහන්නේ නැහැ කියලා කවුරුවත් පන්නන්න විදිහක් නෑ. සියල්ලටම අනුකම්පාවෙන් දේශනා කරන්න ඕනේ. ලබා ගන්න අය ලබා ගන්නවා. එම්නම් ගිලාන සූත්‍රය මේට වඩා කරුණු කාරණා පැහැදිලි කරන්න කාල වේලාවක් නෙමෙයි අපිට දේශනාවට තියෙන කාල වේලාවක් නිමා වෙලා තියෙන නිසා ගිලාන සූත්‍රයත් මේ විදිහට කෙටියෙන් සාකච්ඡා කරලා අපි නිමා කරනවා. මේ පුද්ගලයෝ තුන් දෙනා අතරේ බණ අහන ඔබත් බම කියන බණ කියන මමත් ඉන්නවා. තම තමන් පෞද්ගලිකව තීරණය කරන්න මේ තුන් දෙනාගෙන් මම කවුද? මේ බුද්ධ ශාසනයෙම එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාව ජීවිතයට අරගෙන සසරින් ඈතර යනවද? තව හුඟක් කල් සංසාරයේ ඈත ඇවිදින්න යනවද? කියන කාරණාව තීරණය කළ යුත්තේ ශ්‍රාවකයමයි. ආන් මේක තේරුම් අරගෙන උතුම් වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන අවස්ථාවේ එයින් හැබෑම ප්‍රයෝජන අරගෙන වහවහ සංසාර සාගරයෙන් එතරට යන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේම ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ BH ගුණතිලක මහත්මයාගේ හා සෝමා මෙතිනියගේ නැසී ගිය දෙමව්පියන්ට පින් පිනිස ඒ වගේම නැසී ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසයි මේ පින්කම සිදු කරන්නේ ඒ අද පින්කමේ ප්‍රධාන දායකත්වය. ඊට අමතරව සිය පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිවන් දොර විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවැනි දායකත්වයේ නැසී ගිය HMU කිරිබණ්ඩා උපාසක මහත්මයාටත් මුදක් පහ අංක 9 ලිපිනයෙහි පදිංචි ආර්.එම්. පුංචිමණිකා මෞතුමියට නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ දූදරු පිරිසටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් සෑම දිනාටම අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ බව සිහිපත් කරන අතර Siri සංගබෝ අරණ්‍යයේ දායක ස්වභාවයේ සියලු දෙනාටමත් පාරමී පුරාගෙන අමා මහ නිවන් දොර විවර කර ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙම ධර්ම දානමය පින්කම මගින් රැස් කළා වූ උතුම් කුසල සම්භාරයෙන් ටීඑම් පොඩිරත්න උපාසක මහත්මයාගේ නැසී ගිය මව පියා සහ සොහයුරාට පින් අනුමෝදන් කිරීම පිණිසත් එස්.එම්. සන්ධ්‍යා පුෂ්පකුමාරී උපාසිකා මාතාවගේ නැසී ගිය පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින මවට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත් සිරිසංගබෝ අරන්නේ හිටපු සභාපති රම්බණ්ඩා උපාසක පියතුමාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත් අද ධර්ම දේශනාවේ තුන්වෙනි දායකත්වයේ දරණ පිරිස බලාපොරොත්තු වෙන්න බව සිහිපත් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ